අපි හිතෙන් මවාගමු පුරාණ ඉන්දියාවේ තිබුණු ගෝසිංග සල්වනය. හරිම ලස්සන නිස්කලංක රාත්‍රියක්. හඳෙලියෙන් මුළු වනයේම නැහැවිලා හැම තැනම පිපිච්ච සල් මල් වලින් හරිම මෙහිරි සුවඳක් හමාගෙන එනවා. ඉතින් මේ වගේ දිව්‍යමය පරිසරයක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ශ්‍රාවකයන් වහන්සේලා කිහිප නමක් එකට එකතු වෙලා ඉන්නේ. මේ සාකච්ඡාව පටන් ගන්නෙම ධර්මසේනාධිපති සාරිපුත්තයන් වහන්සේ අසන හරිම කාව්‍යමය ප්‍රශ්නයකින් බලන්නකෝ මේ ප්‍රශ්නේ ලස්සන ප්‍රියානන්ද මේ ගෝසිංග සල්වණය දැනටමත් ලස්සනයි ඒත් මේ වනය තව තවත් ලස්සන කරන්න පුරුවන් කොයි වගේ භික්ෂුවකටද මේක නිකම්ම ප්‍රශ්නයක් නෙමෙයි. මේක තමයි මිනිස්්‍ය ජීවිතයක තියෙන්න පුරුවන් උතුම්ම ගුණාංග මොනවාද කියලා හොයන්න කරන ගැඹුරු ආරාධනාවක්. ඉතින් මේ උතුම් ප්‍රශ්නෙට මොනවාගේ උත්තරද ලැබෙන්නේ? මුලින්ම ලැබෙන පිළිතුරු කිහිපයම යොමු වෙන්නේ අපේ හිත අතුරත දිනු කරගන්න ඕන ගුණාංග ගැන. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය වර්ධනය කරන මාර්ග ගැන. අපි බලමු ගැඹුරු ඉගෙනීමෙන් පටන් අරගෙන මේ ගමන කොහොමද දිගහැරෙන්නේ කියලා. මුලින්ම උත්තරයක් දෙන්න ඉදිරිපත් වෙන්නේ ධර්ම භාණ්ඩාගාරික කියලා විරුදාවලි ලැබපු බුදුහාමුදුරන්ගේ අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ පිළිතුර බලාපොරොත්තු වෙන පුළුවන් විදියකම ප්‍රඥාවේ සහ දැනුමේ තියෙන වටිනාකම ගැන තමයි අවධාරණය කරන්නේ. ආනන්ද හාමුදුරුවන්ගේ අදහසට අනුව මේ වනය ලස්සන කරන භික්ෂුව බහුශ්‍රතයි. ඒ කියන්නේ ධර්මය හොඳට ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත දේ හොඳට මතක තියාගෙන ඉන්න කෙනෙක්. ඒ විතරක් නෙවෙයි. ඒ ධර්මය නුවණින් විමසලා හොඳට තේරුම් අරගෙන ඒ ගැඹුරු අදහස් අනිත් අයටත් කිසිම පැටලිලක් නැතුව පැහැදිලිව කියා දෙන්න පුළුවන් කෙනෙක්. හරි. දැන් බලන්න මේක අද අපේ ජීවිතවලට කොච්චර වැදගත්ද කියලා. ධර්මයේ ඉගෙන ගන්න එක නිකම්ම අහගෙන ඉන්න එක නෙවෙයි. ඒක මතක තියාගන්න එක. ඊට පස්සේ ඇයි මේ දේ මෙහෙම කියන්නේ කියලා නුවණින් විමසන එක. අන්තිමට Taman තේරුම් ගත්ත දේ අනිත් අයත් එක්ක බෙදා ගන්න එක. මේක තමයි අදටත් ගැලපෙන ප්‍රඥාවේ මාර්ගය. හොඳයි ඊළඟට අපි යොමු වෙමු රේවත ස්වාමින් වහන්සේගේ පිළිතුරට. උන්වහන්සේ අපිට පෙන්වන්නේ ලස්සන ජීවිතයක තවත් පැතිකඩක්. ඒ තමයි භාවනාවෙන් ලබන නිස්කලංක බව මුල් කරගත්තු ජීවිතයක්. රේවත හාමුදුරුවන්ට අනුව ඇත්තම ලස්සන තියෙන්නේ ලෝකේ කලබලකාරී බවෙන් අයින් වෙලා හුදකලා තැනකට වෙලා තමන්ගේ හිත ඇතුළට කිමිදිලා භාවනා සුයෙන්ම කල්ගවන කෙනා ළඟ ඒ භික්ෂුව භාවනාවට හරිම කැමති නිරන්තරයෙන්ම තමන්ගේ හිතේ තියෙන නිස්කලංක බව වඩනවා. ඒ වගේ කෙනෙක් තමයි මේ වනය තවත් ලස්සන කරන්නේ. ඊළඟට එන පිළිතුර තවත් වෙනස්ම පැත්තක් ගන්නවා. ඒ අනුරුද්ධ සාමීන් වහන්සේගෙන්. උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ ඊටාම ගෙඳුරු විශ්වීය දැක්මක් ගැනයි. මේකෙන් කියවෙන්නේ දිවස් නුවණ ගැනයි. සාමාන්‍ය මිනිස්සෙක්ගේ ඇහැට පේන සීමාව පහු කරලා ලෝක ධාතු දහසක් එකවර දකින්න පුළුවන් මනසක් ගැන. මේක හරියට නිකන් හිතන්නකෝ අපි උස්සම උස්ස ගොඩ නැගිල්ලක උඩට නැගිල්ලා පහළ බලනවා වගේ. එතකොට කොච්චර දේවල් පේනවද? අන්න ඒ වගේ මේ භික්ෂුව පැවැත්මේ ගැඹුරු සම්බන්ධතා පුදුමාකාර පැහැදිලි බවකින් දකිනවා. හොඳයි. ධර්මයේ කතාබහේ ස්වභාවය ටිකක් වෙනස් වෙනවා. මෙච්චර වෙලා අපි කතා කළේ හිත ඇතුලේ තියෙන ගුණාංග ගැන නේද? දැන් අපි බලමු ලෝකيات එක්ක ගනුදෙනු කරනකොට ඒ කියන්නේ පෞද්ගලික චරිතය සහ යහපත් මිත්‍ර ඇසුරු තුලින් ජීවිතය ලස්සන වෙන්නේ කොහොමද කියලා. දුතාංග අතරින් අග්‍රස්ථානය දරපු මහා කස්සප මහරහතන් වහන්සේ විස්තර කරන්නේ හරිම සරල කිසිම දෙයක් ගැන ආසාවක් නැති අවංග ජීවිතයක් ගත කිරීමෙන් ලැබෙන සුන්දරත්වය ගැනයි. වැදගත්ම දේ තමයි උන්වහන්සේ ඒ ගුණාංග තමන් පුරුදු කරනව විතරක් නෙවෙයි ඒවයේ තියෙන වටිනාකම අනිත් අයටත් කියා දෙනවා. මේ දූතාංග පිළිවෙත් අද කාල ගිහි ජීවිතයකට කොහොමද අපි ගලපගන්නේ? බලන්න වනන්තර වාසය කියන්නේ අපේ කාර්යබහුල ජීවිතයේ මැද්ද වුණත් පොඩි වෙලාවක් හුදකලාවේ ඉන්න හිත නිදහස් කරගන්න හොයාගන්න එක. පිණ්ඩපාතයෙන් යපේප කියන්නේ අපිට ලැබෙන දේෙන් සතුටු වෙන්න පුරුදු වෙන්න එක. අල්පේච්ඡතාව කියන්නේ අනවශ්‍ය දේවල් පස්සේ දුවන්නේ නැතුව සරල ජීවිතයක් ගත කරන එක. දැන් බලන්න මහා මොග්ගල්ලාන හවුදුරෝ ගැන අදහස. උන්වහන්සේ කියනවා සුන්දරත්වය කියන්නේ තනියම හොයන දෙයක් විතරක්ම නෙවෙයි, ඒක මිනිස්සු අතර විශේෂයෙන්ම කල්යාණ මිත්‍රන් අතර අවංක සංවාද වලින් පෝෂණය වෙන දෙයක් කියලා. මේක තමයි කල්යාණ මිත්‍රත්වයේ තියෙන බලය. හිතන්නකෝ. භික්ෂූන් වහන්සේලා දෙන්නෙක් එකතු වෙලා ගැඹුරු ධර්ම කරුණු ගැන කතා කරනවා. එකිනෙකාගෙන් ප්‍රශ්න අහනවා, කිසිම දෙයක් හංගන්නේ නැතුව අවංකව උත්තර දෙනවා. එතකොට ඒ ධර්ම සාකච්ඡාව හරියට ගඟක් වගේ නොකඩවා ගලාගෙන යනවා. අපි දියුණු වෙන්නේ අන්න ඒ වගේ අර්ථවත් සංවාද වලින්. හොඳයි. දැන් වේලාව ඇවිල්ලා තියෙනවා මේ මුළු සාකච්ඡාවම පටන් ගත්ත සාරිපුත්තයන් වහන්සේගේම පිළිතුර අහන්න. උන් වහන්සේ කතා කරන්නේ අපේ හිත සම්පූර්ණයෙන්ම පාලනය කරගැනීමෙන් ලබන නිදහසේ උත්තරීතරම ස්වરૂපය ගැන. උන්වහන්සේගේ උපමාව හරිම අපූරුයි. හිතන්නකෝ රජ කෙනෙක් ගැන. එයාට ලොකු ඇඳුම් ගබඩාවක් තියෙනවා. උදේට කැමති ඇඳිමක් අඳිනවා, දවල්ට තව එකක්, හවසට තවත් එකක්. අන්න ඒ වගේ හිත සම්පූර්ණයෙන්ම দমনය කරගත්තු කෙනෙකුට තමන් කැමති ඕනම සමාධියකට කැමති වෙලාවක ඇතුල් වෙන්නත් ඒකෙන් ඉවත් වෙන්නත් පුළුවන්. එතකොට සිත කියන එක ස්වාමියා නෙවෙයි තමන්ගේ සේවකයෙක් බවට පත් වෙලා. මේ හැම උත්තරයක්ම කොච්චර වටිනවද නේද? ඉතින් මේ මහරහතන් වහන්සේලා තීරණය කරනවා මේ ගැන තමන්ගේ ගුරුවරයාණන් වහන්සේ, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් අහන්න. උන්වහන්සේලා පිළිතුරු හයම බුදුහාමුදුරන්ට කියලා අහන්නවා ස්වාමිනි මේවයින් හොඳම උත්තරේ කාගේද? හැමෝම කුතුහලයෙන් බලාගෙන ඉන්න ඇති මොකද්ද අවසාන තීරණය වෙන්නේ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ කරන දේ හරිම පුදුමයි. උන්වහන්සේ එක පිළිතුරක් තෝරන්නේ නැහැ. ඒ වෙනුවට සාරිපුත්ත ඔබ හැමෝම තමන්ගේ වැටහීමට අනුව හරිම ලස්සනට කතා කළා කියලා හැම පිළිතුරක්ම අනුමත කරනවා. බලන්න ඒකේ තියෙන ගැඹුරු පාඩම. ලස්සන ජීවිතයකට යන පාර එකක් නෙවෙයි ඒකට විවිධ පැතිකඩවල් තියෙනවා ඊට පස්සේ තමයි උන්වහන්සේ Tamanගෙම පිළිතුරු ලබා දෙන්නේ. ඒක තමයි මේ අනිත් හැම මාර්ගයකටම බලය දෙන, ඒවට පණ දෙන එන්ජින් වගේ දේ. ඒ මොකද්ද? පිණ්ඩපාතයෙන් වඩින භික්ෂුව දානේ වළඳලා ඉවර වෙලා කය කෙලින් තියාගෙන හිතේ ඇති කරගන්නා වූ දැඩි අදිෂ්ඨානය. කෙලසුන්ගෙන් මගේ සිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙනකම් මම මේ ඉරියව් වෙනස් කරන්නේ නැහැ කියන ඒ නොසරණ අදිෂ්ඨානය. ඉතින් මේ මුළු සම්බාධයෙන්ම අද කාලේ ජීවත් වෙන අපිට ඉගෙන ගන්න තියෙන වැදගත්ම දේ මොකද්ද? මේකෙන් අපිට තේරෙන පාඩම තමයි එකපාරක් තෝරගන්න එක නෙවෙයි වැදගත්. ඇත්තටම ලස්සන ජීවිතයක් කියන්නේ මේ ගුණාංග ඔක්කොම එකට එකතු වුණු දෙයක්. ප්‍රඥාව, හිතේ නිස්කලංක බව, සරලකම, හොඳ මිත්‍ර ඇසුර, හිත පාලනය කිරීම මේ ඔක්කොම. හැබැයි මේ හැමදේම දුවවන්නේ අර බුදුහාමදුරෝ පෙන්නපු නොසලෙන අදිෂ්ඨානය කියන ඉන්ධන වලින්. ඉතින් එදා ගෝසිංග සල්වානියේදී ඇසුණු ඒ ප්‍රශ්නය අද අපි අපෙන්ම අහගන්න ඕන ප්‍රශ්නයක්. මේ කිපු ගුණාංග වලින් අපේ ජීවිතය ඇත්තටම ලස්සන කරන්නේ මොනවයින්ද? පොඩ්ඩක් හිතලා බලන්න වටිනව නේද?